ඊළඟට ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය අලෝභ, අද්වේෂ සහ අමෝහ සමග තණ්හාව යෙදී භවය සෑදෙන ආකාරය පහදා දෙන්න. දැන් අලෝභ, අද්වේෂ, අමෝහ කියනකොට අපිට බැලූ බැලමට පේන්නේ එතන ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ කියන එකනේ. එතකොට ඒ කතාව වැරදි කියන්නට බෑ. නමුත් එතන අපි හඳුනා ගන්න ඕන මෙහෙම දැන් අපි හිතමුකෝ බඳුනක අඩිය රොන් මඩ තියෙනවා උඩ පිරිසිදු වතුර තියෙනවා. දැන් වතුර බොන දැන් බොන ලිඳ ගත්තාම බොන ලිඳේ ඒක බොන්න සුදුසුයි. pH I පරීක්ෂා කරලා මේක පානයට සුදුසු පානීය ජලය කියලා තීරණය කරනවා. එතකොට පානය කරන්න සුදුසු සංඝටකටක තියෙනවා විකෘති දේවල් ඒකේ නැහැ. ඒ නිසා ඒක සුදුසු පානීය ජලය, අනුමත වූ ජලය. හැබැයි අඩිය රොන් මඩ තියෙනවා. එතකොට වතුර පිරිසිදුයි කියන එකේ තේරුම අඩිය මඩ නැහැ කියන එක නෙමෙයි. අඩිය මඩ තියනවා කියන එකේ තේරුම වතුර අපිරිසිදුයි කියන එක නෙමෙයි. මේ දෙකම ස්තර දෙකක් හැටියට තියෙන්නට පුළුවන්. අන්න වගේ කෙලස් නසන තෙක් අපේ මනසේ අනුශය වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් තුනම අනුශය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි දැන් අපේ මනසේ ලෝභය නැහැ, ద్వේෂය නැහැ, මෝහය නැහැ කියලා කියන්නේ මොකක්ද? අර ඒ යට තියෙන අනුශය ධර්ම ඇවිස්සලා ඇවිල්ලා හිත අපිරිසිදු වෙලා නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේ අපිරිසුදු වෙලා නැති නිසා මේ ක්‍රියාකාරී පදනම තුල අපට අලෝභ ගුණය, අද්වේෂ ගුණය, අමෝහ ගුණය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අර ලිඳේ උඩ තියෙන පිරිසිදු වතුර වගේ. එතකොට ඒකට පිරිසිදුයි කියලා කියන්න වෙනවා. ඒක ප්‍රභාස්වරයි කියලා කියන්න වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ පොන් මඩ නැහැ කියන එක නෙමේ කැළතුනොත් ඇවිස්සෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒතනත්තා යලි උත්පත්ති ලබන්නේ. රහත් වෙනවා කියලා කියන්නේ අර රොන් මඩ ටික සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. එතකොට රහතන් වහන්සේ කැළතුණයි කියලා කැළඹුණයි කියලා බොර වෙන්න හේතුවක් නැහැ. මොකද අර මූලයන් අහෝසි කරලා තියෙන නිසා. ඉතින් ඒ නිසා අරහත්ත්වයටපත් වෙන තෙක්ම යම් යම් අනුශය ධර්ම අපේ සිත්වල ශේෂව තියෙනවා. ඒකෙන් සිත කැළඹිලා නැත්තම් ඒ කියන්නේ පරිඋත්ථාන தත්ත්වයටපත් වෙලා නැතිනම් අපේ සිත පිරිසිදුයි කුසල් සිතක් කියලා කියන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ අපි කෙලෙස් නසලා කියන එක නෙමෙයි. ඒ ක්ලේශ මූලයන් යට තියෙන තාක්කල් නැවත නැවත උපදෙමින් අපේ භව ගමන ක්‍රියාත්මක වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්.